විශාක මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සාදු සාදු අවසරයි මටත් ප්‍රශ්නයක් දෙකක් තියෙනවා මේ අරුණමණිතක මහත්තයා කියපු එක ගැනයි බුද්ධික මහත්තයා ප්‍රශ්නකපු ප්‍රශ්න ගැනයි දෙකටම සම්බන්ධයෙන් මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා අහන්න ස්වාමීන් වහන්සේ අර විශේෂයෙන් මේක කියලා පටන් ගන්න දැන් ඔබ වහන්සේ අන්තිමට කිව්වා වගේ දානයක් සඳහා නම් අර ස්වාමීන් වහන්සේ දැන් අපේ ලංකාවේ නම් හුඟක් වෙලාවට මිනිස්සු ස්වාමීන් වහන්සේලාට ඉස්සෙල්ලා බෙදලා ඊට පස්සේ ආයෙ බෙදාගෙන යනවනේ රවමට එක එක්කෙනා. ඉතින් එතකොට මට හිතෙනවා උන්වහන්සේලාට ඒක කල්පනාවෙන් සිහියෙන් ආහාර ගැනීමට බාධාවක් කියලා. ඒක නිසා ඔය ඔබ වහන්සේ කියපු විදිය තමයි හොඳ උන්වහන්සේලා කැමති ප්‍රමාණය බෙදාගෙන ගිහිල්ලා සිහියෙන් ආහාර වළඳන්න පුළුවන්. මොකද නැත්තම් ඉතින් ඕනද එපාද කිය කී ඉතින් රව් 10 15 දෙනෙක් යනවනේ හතර පස්සෙරයක්. ඔව් ඉතින් ගෙදරක දාන පිළිගන්නනකොට ඉතින් අර ක්‍රමයේ එච්චර ප්‍රායෝගික නැහැ මොකද ගෙදර වියලා තියෙන ඔක්කොම ස්වාමින්වහන්සේලාට පිළිගන්නන්නත් බෑ ඒ වගේම දැන් ගිහියෝ ඕනතරම් බෙදන්න බලාගෙන ඉඳද්දී හාමුදුරුවන්ට භාජන ටික පිළිගන්නලා උන්වහන්සේලාට බෙදාගෙන වළඳන්න කියන එකට ගිහියෝ එච්චර ප්‍රියත් නෑ ප්‍රිය නෑ කියලා කියන විශේෂයෙන් අපේ ලංකාවේ බෞද්ධ සමාජය සැකසීලා තියෙන්නේ හාමුදුරුවන්ට දාන ටික අපේ අතින් අපි පිළිගැන්වීම තමයි වඩා යෝග්‍ය කියන එක තමයි ගිහියා හිතන්නේ. ඉතින් ඒ නිසා දායක පිරිස වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් ඒ අය අර විදිහට බෙදාගෙන ගිහිල්ලා ඊට පස්සේ නැවත මන්දිපාඩු විමසලා බලලා බෙදුවයි කියලා එක වරදක් නෙමෙයි. ඉතින් උන්වහන්සේලාට අර හැමෝම ගිහිල්ලා ගිහිල්ලා ළඟට ගිහිල්ලා කොච්චර හරි අරවා වුණද මේවා වුණද කියලා අහන එක ගැලපෙන්නේ නැහැ. මුලින් අවශ්‍ය ප්‍රමාණයට බෙදලා උන්වහන්සේලාට ටිකක් වළඳන්න ඉඩ හැරලා ඊට පස්සේ තව එක වටයක් අර ටික අරගෙන ගියා නම් කැමති කෙනෙක් ගන්නවා. අර කොනද මේ කොනද කියලා එක එක්කෙනාගෙන් අහන්න දෙයක් නැහැ. නැවත බත් ව්‍යංජන ටික තව පාරක් අරගෙන ගියන් පස්සේ බෙදන්න සූදානම් වෙනකොට උන්වහන්සේට ඕනනම් උන්වහන්සේ නිහඬ වෙනවා බෙදන්න නැත්නම් අතවහනවා එපයි කියනවා. එතකොට උන්වහන්සේගේ සති සම්පජඤ්ඤය පවත්ව ගන්න ගැටලුවකුත් නැහැ. ආහාර ප්‍රත්‍යවේක්ෂාවට ගැටලුවකුත් නැහැ. දායකයාට ප්‍රශ්නයක්කුත් නැහැ. දායකයාටත් බෙදන්න පුළුවන් සාමුදුරන්ට නිදහසේ දාන වන්දන උගරා. එහෙම නැතු එක එක වෙලාවට එක එක්කෙනා ගිහිල්ලා මේකත් ඕනද මේකත් ඕනද කියලා එහෙම බෙදන්න යාම තමයි ටිකක් අර ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන්නේ.